අද සමීප රූප ගැන කියන්න ඉස්සෙල්ලා මට තියෙනවා පොඩි කතන්දරයක් කියන්න මං ගැන. මම ගුවන්විදුලියට හුඟක් සම්බන්ධයි. මගේ ජීවිතයේ මුලින්ම මම රැකියාවක් කරේ ගුවන්විදුලියේ. 1968 තමයි මම ඉස්සෙල්ලාම ගුවන්විදුලියට සම්බන්ධ වුණේ. ක්‍රියාකාරී සහකාරවරයෙක් හැටියට එහා පැත්තේ මතුසා කරන්නේ මේ වැඩේ තමයි මම කරේ. ඉතින් හැබැයි ඒ කාලේ නම් මේ වගේ නවීන තාක්ෂණය තිබුණේ නැහැ. නිකන් ගල්යුගයේ වගේ අපේ චේතුවන්නේ තුලේ ක්‍රියාකාරී සහකාරවල. ඉතින් එහෙම ඉඳලා මම අද වෙනකොට එදා ඉඳලා අපි ඉතින් අවුරුදු 50ක කිට්ටු ඉතිහාසයකට උරුමකම් කියනවා නමුත් ඒක දිගටම ගුවන් විදුලියට සම්බන්ධ වෙලා හිටියේ නැහැ කලා ලෝකේ වෙනත් ක්ෂේත්‍ර කරා ගියා ඉතින් මම ගුවන්විදුලියට තියෙන විශේෂ සම්බන්ධකම හින්දාම තමයි මට මේ වැඩසටහන් කරන්නත් මේ අවස්ථාව ලැබුණේ. ආචාර්ය ගමනසික මාස්ටර් ඉන්න කාලේ නම් එක වැඩසටහනක් අඳුන්නේ නැහැ. කොහොමරි මේ අපේ මේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද චරති මගේ උළු මිත්‍රයෙක්. එයා තමයි ඉස්සෙල්ලා මට මේ වැඩසටහන කරන්න කියලා කිව්වේ. ඉතින් මේ අද සමීප රූප පොඩි ගුවන්විදුලිය පිළිබඳ විවේචනයක් දුර්වලකමක් ගැන විවේචනයක් කරන්න හිතුණා. හොඳයි අපි ඒක අහමු පස්සේ. දැන් එනම් පටන් ගමු සමීප රූප.

ඒ වගේම අනිත් ගුවන් විදුලි වල තියෙන ප්‍රශ්නය මොකද තවම අපි ගුවන් විදුලි සංගීත වැඩසටහන් වලදී අහන්නේ අර පරණ ගීතමයි. මේ අලුත් ගීතයක් ඇහෙන්නේ නැහැ. කාලේ ඉඳලා ඉන්න ගායකයෝ ගායනා කරපු අලුත් ගීතයක් අපිට ඇහෙන්නේ නැහැ. මම දන්නේ නැහැ මේ ගායකයෝ අලුතෙන් ගීත ගායනා කරන්නේ නැද්ද කියලා. කොහොම හරි මේ අමරසිරි පීරිස් කියන ගායකයා ඉන්නවනේ. එයා හැම වෙලාවෙම අලුත් ගීත. එයා සතත අභ්‍යාසයේ දෙනවා. සතසාභ්‍යාසය දෙන සංගීතඥයෙකුට පමණයි ගායකයෙකුට පමණයි ඉදිරි පැවැත්මක් තියෙන්නේ. ඒ කියන්නේ තමගේ ජීවිතාන්තය දක්වා ඉතාමත් රසවත් ගීත ගැයීමේ ශක්තිතාවය ලැබෙන්නේ. ඉතින් අමරසිරි පීරිත් ඒ වගේ ගීත ගායනා කරලා ඔහුගේ විවේක වේලාවන්හිදී හොඳ ගීත ප්‍රබන්ධකයෝ හොයාගෙන සංගීතඥයෝ හොයාගෙන ඔහුගේ හඬත් ඒකට මුසු කරලා ඔහු ගීත ගායනා රෙකෝඩ් කරලා පටිගත කරලා YouTube එකට දානවා. කාටවත් දෙන්නේ නැහැ ඉතින්. නමුත් මෙරටේ ඉන්න ගුවන්විදුලි එකක්වත් මේ තරම් තාක්ෂණය දිනු මේ කාලේ ඒ ගීත අහන්න තමගේ ශ්‍රාවකයන් යොමු කරන්නේ නැහැ. ඉතින් ඒ ගීත YouTube එකක් අහන මේ මිනිස්සුන්ට කෙනෙකුට පමණයි අහන්න පුළුවන්. මම කියන්නේ අලුත් තාක්ෂණය තියෙනවා. ඒ තාක්ෂණය ඔස්සේ පුළුවන් ගුවන් විදුලියට මේ ගීත ගන්න. දැන් මේ අමරසිරි පීරිස් ඒ වගේ ගයපු ගීත සමුච්චයක් තමයි අපි අද අහන්න යන්නේ. මම ඒ ගැන මොනවත් කියන්නේ මොකද මේවා මං අහන්නේ ප්‍රථම වතාවට. ඒ හින්දා මට වඩා හොඳයි ඔබ ප්‍රථම වතාවට අහලා ඔබ හිතන්න ඔබ හිතන්නේ මොකද්ද කියලා. හොඳයි එහෙනම් අපි පළවෙනි ගීතේ ආමු. සුන්දර හසුනක් හෙමින් ඇවිල්ලා මුමුණනවා නුඹ ගැන වදනක් නොනිමි කවක් මා ගතේ වෙලෙනවා අන්හුඳ අද්දර එකිබිරින්නේ ලීවද ගිපදමාන වැයනි දිවරමින් අඳුර පිරන් සනලියනම් නැගෙන යන්නේ මගේ සන්දේ හෙමින් ඇවිල්ලා මුමුණනවා නුඹ ගැන වදනක් නොනිමි කවක් මා ගතේ වෙලෙනවා පන්බිඳ අද්දර ඉකිදිදින්නේ ඒ ගීතය ගැයුවේ අමරසිරි පීරිස්. ඒ ගීතේ විතරක් නෙවෙයි ඉස්සරහට අහන්න තියෙන ගීත ටිකක් කියන්නේ අමරසිරි පීරිස් ඉංහාන්ට මේ ගීත ගැන මම කිසි විස්තරයක් දන්නේ නැහැ. ලිව්වේ කවුද, සංගීතයේ සපුවේ කවුද මොනවත් මම දන්නේ නැහැ. මම දන්නේ එකම දෙයයි මේ ගීතය ගායනා කරන්නේ අමරසිරි පීරිස්. ඒකටත් එක හේතුවක් තියෙනවා මේ වෙලාවේ මගෙන් කවුරු හරි ප්‍රශ්න කරොත් මේ මොහොතේ ලංකාවේ ඉන්න හොඳම ගායකයා කවුද කියලා මම කියන්නේ අමරසිරි පීරිස් කියලා. ඒ වගේම කවුරු හරි මගෙන් අහුවොත් මගේ ප්‍රියතම ගායකයා මම අහන්න ආසම ගායකයා කවුද කියලා මම කියන්නේ අමරසිරි පීරිස් කියලා. ඒකට හේතු කීපයක් තියෙනවා. ඒ මොකද දන්නවද? අමරසිරි පීරිස් ගීතයක් ගායනා කරනකොට ඔහු ගායනා කරන පද පේලි හැම එකක්ම ශ්‍රාවකයාගේ හදවතට, පපුවට, කනට පමණක් නෙවෙයි හදවතටම දැනෙනවා. ඒක තමයි ගීතයක උල්පත තියෙන්නේ. ඒ කියන්නේ ගීයක් තේරුම් ගන්න නම් ගීයක් රස විඳින්න නම් පද ඇහෙන්න ඕන. පද අපිට තේරෙන්න ඕන. මේ පද සමහර ගායකයෝ ඉන්නවා අපේ රටේ හොඳයි කියන ගායකයෝ සමහර තරුණ ගායකයෝ යෞවන ගායකයෝ මේ පහළ ස්වර ලෝ නෝට් එක කියනකොට ඒ වචන ඇහෙන්නේ නැහැ. නමුත් අමරසිරි පීරිස් හොයි නෝට් එකේ කිව්වත් අපිට වචන ඇහෙනවා. ඒ පද ඇහෙන එක තමයි මේකේ තියෙන රසය රහස මොකද ඒකින්ද තමයි අපිට ගීත ගායනාව ඇහෙන හින්දා තමයි අපිට ඒක අහන්න හිතෙන්නේ මොකද පද නැත්තම් ඒක ගීතයක් නෙවෙයි පද ඇහෙන්න ඕන පද ඇහුනොත් විතරයි ඒක ගීතයක් වෙන්නේ පද ඇහුනේ නැත්තම් ගීතයක් වෙන්නේ කොහොමද කොහොමද අහන්නේ ගීතය අහන්න පද ඇහෙන්න ඕන පද ඇහෙන්නේ නැතුව නිකන් එහෙම් මෙහෙම් පද ඇහිලා බෑ ගීතයක් වෙන්නේ නැහැ ඒක ඒක සංගීතය හා මුතු වෙච්ච නිකන් වෙනම එකක්. ඒ කියන්නේ හඬත් නිකන් සංගීතයේම කැලලක් වගේ යන්නේ. ගායනාව සංගීතයේම කැලලක් වගේ තියෙන්න ඕන. අමරසිරි පීරිස්ගේ හඬ වගේ. හැබැයි මගදී නිකන් පොඩි කෑලි කෑලි අර වයලින් එක වගේම ගහලා වැඩක් නැහැ. ඒ කියන්නේ කටහඬ සංගීත භාණ්ඩයක් කරන වැඩක් නැහැ. ඒ සංගීත භාණ්ඩයක තියෙන පිරිසිදු හඬ ඒ ගායනාව තුළ ගැබ්වෙන්න ඕන. ඒ නැතුව නිකන් අර වයලින් කැලක් වගේ හඬ කැලක් වෙන්න වැඩක් නැහැ. හින්දා ගීයක අසවත් ගීතයක පද අපිට ඇහෙන්න ඕන. ඒක තමයි අමරසිරි පීරිස් විශිෂ්ටතම ගායකයා, මගේ ජනප්‍රියතම ගායකයා කියලා මම කියන්නේ. ඔහු කියන හැම පදයක්ම අපිට ඇහෙනවා. ආද තනහාලන ඔබේ ආදරේ ඇයිද පමා වූයේ මායික් මන්දී ඔබද පමාවි කෙලෙසද ගලපන්නේ අපේ ආදරේ සුමුදු සඳ කලුම් පොපියන මොහොතේ ඔබ ගැන සිතමින් මා තනි වී ඇත එපා එපා මා තනි කර යන්නට පාළුව තනිකම මා පෙළා දමාවී හද සඳහාලන ඔබේ ආදරේ ඇයිද පමා වූයේ මයික් මන්දී ඔබද පමාවි කෙලෙසද ගලපන්නේ අපේ ආදරේ අතීතයේ මං පරවී යද්දෙන් අනාගතේ මට හිමිව යද්දෙන් පිපෙන මලක් අද පිපුණා දෙන් වර්තමානයේම ජීවත් වනු මැනවි අද සනහලන් ඔබේ ආදරේ ඇයිද පමා වූයේ මායිත් මන්නේ ඔබද පමාවි කෙලෙසද ගලපන්නේ අපේ ආදරේ ලස්සන ගීත අහන වෙලාවේ මගේ ගුරුෝඩි කටහඬ අහන් ඉන්න ඕගොල්ලෝ කැමතිද මන් දන්නේ කැමති වෙන්නේ නැහනේ. මගේ හඬ වගේ නෙවෙයිනේ. අමරසිරි පිරිස්ගේ හඬ ඇහෙනකොට ඒකෙන් අපගේ රසනහර පිළ යනවා රසනහර. ඉතින් ඒ වගේ ලස්සන ගීත අහන වෙලාවේ මම මැදට කඩාගෙන පැනලා මගේ මේ ගුරුෝඩි කටහඬ ඔක මැදට දාන්න ඕනත් නැහනේ. එහෙම නොතින් දැන් අද මේ සමීප රූප හැඩ වැඩ කරන මදුසගේ වැඩටත් මේ නිෂ්පාදන භාරයේ කරන මාරිෂ්ඨලාගේ වැඩත් නිකන් හබල් බබල් වෙනෝනේ මගේ හැඳ මැද්දට පැටුනම ඒ හින්දා ඒගොල්ලන්ට මේ වැඩ ටික ඉතුරු වැඩ ටික බාර දෙනවා මම මැදට කඩාගෙන පැනලා මේකට බාධා කරන්නේ නැතුව අමරසිරි පීරිස්ගේ ගීත ඒ කියන්නේ මේ ගීත ඔයගොල්ලෝ අහන්නේ මුල්ම වතාවට මාත් අහන්නේ මුල්ම වතාවට ඉතින් මං දැඩපඩ බඩව ගහලා කතා කරනවට වඩා අපි කෙලින්ම ගීයක් දෙකක් මැද බාධාවක් නැතුව අහමු. හොඳයි නේක. එහෙනම් මදුසයි, මාරිස්ටෙලයි ඒ වැඩ ටික කරයි. මම සින්දු අහන් ඉන්නම්. ඕගොල්ලෝ වගේම. නම් සිටියානම් උදාහිරු එළියටත් කලින් එළිය අරගෙන වඩීවි විඩාගෙන ඉරේ සැදර සෞම්‍ය වී මට දැනේ නුඹ ළඟින් සිටියා මට හිතා ගන්නත් බැරි තරම් සෙවණැල්ල ගිනුම ළඟින් සිටියානම් තව යා හැකිය ගව් සිය දුරක් එදා මගේ හිත සනසමින් නුඹ නිව බින්දර කොයි තරම් එදා මගේ හිත සනසමින් නුඹ නිව බින්දර කොයි තරම් සෙවණැල්ල වී නුඹ අදත් සිටියානම් ගමන නෑ කිසි විරාමක් නුඹලන් සිටියානම් උදාහිරු එළියටත් කලින් එළිය අරගෙන වඩි විඩාගෙන නාතිරේ සැදරස් සෞම්‍ය වී මට දැනේවි නුවණින් සිටියානම් අමරසිරි පීරිස්ගේ හලින් ලස්සන සින්දු අහගෙන ඉන්න වෙලාවේ මගේ බැරෑලි හඬ දාලා ඕගොල්ලන්ගේ රසයට බාධා කරන්නේ නැහැ කියලා මම කලින් කිව්වට හැබැයි අමරසිරිගේ සින්දු අහන් ඉන්නකොට කතා නොකර බෑ. කතා කරන්න හිතෙනවා. මොකද අමරසිරිගේ හඬ විතරම්ම මම කියන්නේ නේ මන්ද හරිම රාගාධිකයි. නේද? හරි ඉරොටික්. ඒ වගේම ඒක හරි ප්ලසන්ට්. ඕක ගායකයින්ගෙන් තිබුණේ දෝතිපාලගෙන් තිබුණා. ඒ කියන්නේ ඒක අහන් ඉන්නකොට හරි ධනාත්මකයි. ඉතින් මේ කියන්නේ විප්‍රයෝගය ගැන කිව්වත් අමරසිරිගේ ඒක ශෝකයක් රසයක්නේ. ඒ ශෝක රසය ලස්සනට එනවා. ඉතින් මට මේක කියනකොට තව කතාවක් කියන්න හිතෙනවා. අමරසිරි මේ ඔක්කොම කරන්නේ වයස 70ක් පෙන්නට පස්සේ. මොකද මං අමරසිරි මං හොඳට අඳුරනවා. මටත් 70 පෙන්නලා එයාට 70 පෙන්නලා බලන්න 70 පෙන්නක් කියන ගීතවල තියෙන රාගාධිකකම මිහිරි බව ඉලොක්ටිසම් එක ඒක කොච්චර ලස්සනද ඉතින් ඒ හින්දා ආපහු නම් මං ඕගොල්ලන්ට වා බාධා කරන්නේ මදුසටයි මාරිෂ්ඨලටයි වැඩි බාර දෙනවා මාත් සින්දු අහන් ඉන්නවා මැද්දෙන් පණින්නේ නැහැ ඉඩ දෙන්න සඳ එළිය සෙනෙහසින් ඔබ පමණි දැනුන්නේ අතීතය යන්තමින් වැළපෙන්න ඉඩ දෙන්න කඳුලකට ඇති තරම් ඇස පමණි හඳුනන්නේ ආදරය මේ තරම් ඇති සිතින් ආදරේ පුදසුනේ අතුරලා හැමදුවත් සිත් මිදුල ආදරෙන් හැදී කලා සුළඟ කලබල වෙලා දහලොස් මහා පහනකට ලං වෙලා දැල්වුවත් සිත් පහන් වන තුරා සැනවට කලින් රාත්‍රිය ගැවිලා පහන නිවුණා සුළඟ රළු වෙලා සිප ගන්න ඉඩ දෙන්න සඳ එළිය සෙනෙහසින් ඔබ පමණි දැනුන්නේ අතීතය යන්තමින් වැළපෙන්න ඉඩ දෙන්න කඳුලකට ඇති තරම් ඇස පමණි හඳුනන්නේ ආදරය මේ තරම් ලියට පසුවත මහා වැස්ස කිනුඹ තනි කමීරුදු නියඟයෙන් මාදවෙද්දී නියඟයට පසුවත මහා වැස්ස කිනුඹ තනි කමීරුදු නියගයෙන් මා පතුලෙන් නැගෙන සුසුමන් වේදනා දුක නිවා ස්නේහයේ වෙහි බින්දු අරගෙන පුරා නියඟයට පසුවට මහා වැස්ස කිනුඹ තනි කමී ඍදු නියඟයෙන් මා සියලුලා දුක නිවා ස්නේහයේ වැහි බින්දු අරගෙන නුඹ නැවිත් කුසුම් පිපුණා හිත පුරා ලදලු නැතුවා නතු පුරා පසුවට මහා වැස්ස කිනුඹ තනිකමේ රුදු නියගයෙන් මා